තේසංච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ වෛද්‍ය තමරා සතරසිංහ මහත්මිය සහ ඖෂධි ඉන්දිමා දේවිනී ප්‍රවීණා යන දියණිවරුන් විසින් පින්කමේ ආරමුණ මීට වසරකට පෙර එනම් 2022 මැයි මාස 26 වන දින පරලෝ සැපත් විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර ලක්ෂ්මන් සතරසිංහ මහතාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ කටුක වූ සසරින් මිදීමට මේ උදාර වූ ධර්ම දානමේ කුසලයේ හේතු වේවා යන ප්‍රාර්ථනාව ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කිරීම මිය පරලෝකීය අවශේෂ ඥාති හිත මිත්‍රාදීන්ට පින් දීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්තුන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සසර පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා ගාතාව හැටියට දේශනා කළේ බොහෝ දෙනා කුඩා කාලේ ඉඳලා අහලා දැන ඉගෙනගෙන තියෙන පළපුරුදු ගාථා ධර්මයක් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සාරිපුත්ත තේරාපදානයේහි දැක්වෙන ගාථා ධර්මයක්. අපි දන්නවා සරියුත් හාමුදුරුවෝ ගිහි කල උපතිස්ස පරිබ්‍රාජකයා නමින් හැඳින්වුනේ උපතිස්ස කෝලිත දෙදෙනා මේ ලෝකයේහි යම් සත්‍ය ධර්මයක් වෙතොත් අපි ඒ ධර්මය සොයාගෙන යා යුතුයි කියන තීරණයත් එක්ක ඔවුනොන්ට ධර්මය හමු වුනොත් අනිත් තැනැත්තාටත් ඒ පණිවිඩය දෙන්න කියන පොරොන්දු ඇතිව මාර්ග දෙකකින් ධර්මය සොයාගෙන ගියා. එහෙම ගිය උපතිස්ස පරිබ්‍රාජකයාට හමු වෙනවා පස්වග භික්ෂූන් වහන්සේලා අතර කෙනෙක් වන අස්සජී මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ඉරියව් පිළිබඳ බොහොම ප්‍රසාදයටපත් වෙලා මේ භික්ෂූන් වහන්සේ ඒකාන්තයෙන්ම යම්කිසි සත්‍ය ධර්මයක් දැනගෙන අවබෝධ කරගෙන ඇති කියන විශ්වාසයෙන් උන්වහන්සේ පසුපස ගිහිල්ලා උන්වහන්සේගෙන් විමසුවා ඔබ වහන්සේ කාගේ ශිෂ්‍යයෙක්ද එහෙම නැත්නම් ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද ඒ ගුරුවරයා කෙබඳු දහමක්ද දේශනා කරන්න කියලා. අන්න ඒ අවස්ථාවේ සමස්ත තථාගත ධර්මයේ කැටි කරලා දේශනා කළ ගාථා ධර්මයේ තමයි අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ ඊයේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමන එතනදී අස්සජී මහරහතන් වහන්සේ දේශනා කරනවා යේ ධම්මා හේතුප්පභව මේ ලෝකයේහි යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවද තේසං හේතුන් තථාගතෝ ආහ ඒ හේතු තථාගතයන් වහන්සේ දේශනා කරනවා තේසංචෝ නිරෝධෝ ඒ හේතු නැති කරන ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවං වාදි මහා සමනු මගේ ගුරුවරයා මගේ ශාස්ත්‍රූරය වන මේ මහා ශ්‍රමණ කියලා හඳුන්වන තථාගතයන් වහන්සේ මෙන්න මේ බඳු දහමක් දේශනා කරන්න කියලා පැහැදිලි කළා. එතකොට මේ ගාථාව අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මේ ගාථා ධර්මයෙන් අද මාතෘකාවට අදාළ සමස්ත දේශනාවම බොහොම කැටි කරලා පැහැදිලි කරන නිසා අද මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ සසර පැවැත්ම සහ නැවැත්ම එතකොට අසජේ හාමුදුරුව උපතිස්ස පරිත්‍රාජකයාට පැහැදිලි කරනවා යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවද ඒ හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමයි ලෝකේ පැවැත් ඊළඟට තේසංචයෝ නිරෝධෝ ඒවා අහෝසි කරන හැටි නිරුද්ධ කරන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරා එතකොට මෙන්න මේ කියන පැවැත්මට අදාළ සාධකත් නැවැත්ම සිදු කරන්නේ කොහොමද කියන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවේ සාරාංශය හැටියට අසජී හාමුදුරුව පැහැදිලි කරන්නේ. උතර තථාගතයන් වහන්සේ කෙනෙකුන් ලෝ පහළ වීමේ ප්‍රධාන පරමාර්ථයත් එයයි. සත්වයින්ට මේ සසර ගමන නිමා කරන ආකාරය පැහැදිලි කර දීමත් ඒ සසර ගමන නිමා කරන තෙක් ඒ නිවන හෙවත් නැවැත්ම විමුක්තිය ඉලක්ක කොටගෙන මේ භව ගමන කළමනාකරණය කරගන්න ආකාරයත් දේශනා කිරීම තමයි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධත්වයට පත්වීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. බුදු බව සඳහා චිත්තාදිෂ්ඨානය ඇති කරගන්නකොටම බුද්ධෝහං බෝධිස්සාමි මේ සසරේ ස්වභාවය මම අවබෝධ කරගෙන අනිත් අයටත් අවබෝධ කරනවා. මුත්තෝහං මෝචේ පරේ මේ සසරින් මම මිදිලා අන් අයත් මුදවනවා තින්නෝහං තාරෙස්සාමි මම එතර වෙලා අන් අයත් මම තරණය කරලා අනිත් අයත් මේ සසර සාගරේ තරණය කරන්නට යොමු කරනවා කුමක් නිසාද මේ සංසාරයේ නැමැති සැඩ පහර මහත් බියජනක නිසා එතකොට තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ අදිෂ්ඨානය වෙන්නෙම මේ ලෝක ස්වභාවය මනවින් අවබෝධ කරගෙන ලෝකයට අවබෝධ කිරීම. තමන් වහන්සේ ඊතර වෙලා අන් අය ඊතර කරවීම. එතකොට සම්මා සම්බුද්ධත්වයට පත් වුණු තැන පටන් තථාගතයන් වහන්සේ මේ පරමාර්ථය මුල් කොටගෙනයි ධර්මයේ දේශනා කරන්නේ. එනිසා සමස්ත සම්බුද්ධ දේශනාව පුරාම විසිරී පැතිරී පවතින කාරණා අරගෙන බැලුවහම අපට ඒ සමස්ත කාරණා වලින් පෙන්වා දෙන්නේ පැවැත්ම සහ නැවැත්ම කියන මේ කරුණු දෙක. අපි කොහොමද භව ගමන නවත්වන්නේ? එතකන් කොහොමද નિවරදිව පවත්වාගෙන යන්නේ? මේ පැවැත්ම පිළිබඳ දේශනා කරන මූලිකම දේශනාව තමයි පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධම හැටියට බුදුදහමේ ප්‍රධාන න්‍යාය ප්‍රධාන સિદ્ધාන්තයේ හැටියට බුදුරු දේශනා කරා. විශ්වයේ සෑම දෙයක්ම හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. අහඹ විදිහට අහේතුකව අප්‍රත්‍යකව හටගන්නව නෙමෙයි. එතකොට ලෝකයේ සම්බන්ධව කවර දෙයක් හෝ හටගන්නවා නම් ඒ හටගන්නා හේතු ප්‍රත්‍ය ਸਰවාකාරයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා. සම්මා සම්බුද්ධ ਸਰවඥ කියලා කියන්නේ ලෝකයේ අතීතාක් ධර්මයන් උන්වහන්සේගේ ප්‍රඥාවට හසු වෙනවා. උන්වහන්සේගේ ප්‍රඥාව යම් පමණද ලෝකයේහි ධර්ම එපමණයි ලෝකයේහි ධර්ම යම් පමණද තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවත් එතරම්ම පුළුල් මේ විදිහට සියලු ලෝක ධර්මයන් පිළිබඳව තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා එතකොට ඒ සමස්ත ලෝක ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ එක් સિદ્ધාන්තයක් මත පැහැදිලි කරනවා ඒ තමයි හේතුන්ගෙන් ඵල හට ගන්නවා කියන පටිච්ච සමුප්පාද න්‍යාය. තථාගතයන් වහන්සේ දේශනා කළ පටිච්ච සමුප්පාද දේශනා බොහෝ ගණනක් සූත්‍ර පිටකයේහි දැක්වෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනාවල පමණක් නෙමෙයි අභිධර්ම පිටකයේත් ඒ වගේම විනය පිටකයේ විවිධ කාරණා පැහැදිලි කරන අවස්ථාවලත් මේ හේතුඵල ධර්මතාවයන් ප්‍රකට කරමින් තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මේ ලෝකයේහි සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන නියාම ධර්ම පහක් ඇසුරු කොටගෙන එහෙම නැත්නම් පස් ආකාරයකින් මේ පටිච්ච සමුප්පාද ධර්මය ක්‍රියාත්මක වෙන ආකාරය විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නට අදාළ හේතුඵල ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවල පැහැදිලි කරනවා. ඒ අතර සසර පැවැත්ම භව කීපයක සම්බන්ධතාවය පැහැදිලි කරමින් දේශනා කරන ප්‍රකටම පටිච්චසමුප්පාද දේශනාව තමයි අවිද්‍යාවෙන් පටන්ගෙන ජරා මරණ වලින් අවසාන වෙන අංග 12කින් යුක්ත වූ පටිච්චසමුප්පාද දේශනාව. ඒ නිසා පටිච්චසමුප්පාදයයි කියලා කිව්ව සැනින්ම බෞද්ධ අපි හැම දිනාටම සිහියට එන්නේ ඒ දේශනාව. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදි වශයෙන් අංග 12කින් දක්වන භව තුනක සම්බන්ධතාවය පැහැදිලි කරන මේ දේශනාව. ඒ දේශනාව වඩා ප්‍රධාන වෙන්නේ කුමක් නිසාද? සත්වයාගේ නැවැත්ම සඳහා වැදගත් වෙන්නේ මේ සංසාර ප්‍රවෘත්තිය නවත්වා ගැනීමයි. සම්මා සම්බුදුවරයෙක් සමස්ත ලෝක ධර්මයන් අවබෝධ කළාට හැම දිනාටම ඒ සමස්තය දේශනා කරන්නේ නැහැ. ඇයිද? ඒ සමස්තය අවබෝධ කරගන්නට නම් ඒ ਸਰවඥ භාවය සාක්ෂාත් කරන්නට පුළුවන් විදිහේ ප්‍රඥාවක් ඇති කෙනෙක් ඒ ධහම ශ්‍රවණය කරන්නට වෙනවා. එහෙම නැති කෙනෙක් ඒ ධහම ශ්‍රවණය කළොත් ඒ තනත්තාට වෙහෙසට උමතු බවට එය හේතුවක් වෙනවා. එනිසා තථාගතයන් වහන්සේ අර සින්සපා වනයේ ඇට්ටේරියා වනයේදී ඇට්ටේරියා කොළමිටක් අතට අරගෙන දේශනා කරනවා මහණෙනි මා විසින් අවබෝධ කළ ධර්මය මේ සමස්ත වනාන්තරයේ කොළහා සමාන නම් නුඹලාට දෙසූ දහම මේ අතට ගත්තු කොළමිට හා සමාන. එතකොට ගුරු මුෂ්ටි තියාගෙන කොටසක් දේශනා නොකර හිටියා නොවේ. ඒ දේශනාවන් සිද්ධ නොකලේ කුමක් නිසාද? අර සමස්ත වනාන්තරයේම තියෙන කොළවල මූලික સિદ્ધාන්ත ටික මූලික සාරය මූලික ගති ලක්ෂණ අර අතට ගත්තු කොළමෙටෙහි පවතිනවා. ඒ නිසා කොළවල ස්වභාවය පැහැදිලි කර දෙන්නට මුළු වනාන්තරයේම කොළ ටික කඩලා එකතු කරලා පෙන්වන්නට අවශ්‍ය නැහැ. ඒකෙන් කොළ ටිකක් අරගෙන මෙන්න මෙහෙමයි මේ වනාන්තරයේ තියෙන මේ සින්සපා වනයේහි සින්සපා ගස්වල මේ කොළවල ස්වභාවය කියලා පැහැදිලි කරලා දෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ උන්වහන්සේ එක් එක් ධර්මතාවයන් එහි පරිපූර්ණ වශයෙන් මේ සියල්ලක්ම අවබෝධ කළා. නමුත් ලෝකයාට සමස්ත සත්ව වර්ගයාට ඒ ඒ අයගේ ශක්ති ප්‍රමාණයෙන් මේ භව ගමන නවත්වා ගන්නට අවශ්‍ය කරුණු පමණක් ඒ අයට පැහැදිලි කරලා දේශනා කළා. මොකද ප්‍රධාන අවශ්‍යතාවය මේ සසර ගමන නිමා කිරීම. එතකොට එහෙම දේශනා කළ දේශනාවල එක් එක් අයට අදාළ විදිහට තමයි කරුණු ගොනු කරලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙක් ධාන උපදවාගෙන තියනවා නම් ඒ අයට ධානවල තියෙන નિસරු බවත් ඉන් ඔබට මාර්ගඵල අවබෝධ කිරීමේ වටිනාකමත් පැහැදිලි කරමින් ඒ සඳහා මාර්ගය දේශනා යම් කෙනෙක් ධානයකටවත් පැමිණිලා නැත්නම් එතනත්තා ලෞකික වශයෙන් කාම සම්පත් භුක්ති විඳින්මින් ඉන්නවා නම් ඒ බඳු කෙනෙකුට දහම් දේශනකොට අවම වශයෙන් ලෞකික ධානයකට හෝ පැමිණීමේ වැදගත්කම පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා. ତර දාර්ශීරිය වැනි මහා ප්‍රඥාවක් ඇති අයට බුදුරජාණන් වහන්සේ ෂණයෙන්ම මේ සියල්ලක් අත්හරින ක්‍රමයේ දේශනා කරනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එතකොට දුටු දේ දුටු දේට සීමා කරන්නේ. ඒක ඇතුළට ගන්නෙ නැතිව. ඇතුළට ගත්ත තැන තමයි තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ ආදී වශයෙන් මේ සියලු දුක් රැස් හටගන්නේ. අසූ දේ අසූ දේට සීමා කරන. නාසයෙන්, දිවෙන්, කයින් අරමුණු කළ දේ එයට පමණක් සීමා කරන්නේ. ඒවා තෘෂ්ණාවෙන් උපාදාන නොකරගෙන. ඉතින් මේ වගේ ඊටාම සංක්ෂිප්තව වුණත් බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාද න්‍යාය අනුව තමයි නැවැත්ම පිළිබඳ කාරණේ පැහැදිලි කරන්න. ඒ තරම් වේගවත්ව ඉක්මනින් වහාම අතහරින්නට තරම් මනස පුරුදු පුහුණු කරලා නැති අයට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල දේශනාවක් එහෙම නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරන දාන සීල භාවනා වශයෙන් තථාගතයන් වහන්සේගේ අනුපූර්ව දේශනාවක් ගත්තාම දාන කතා සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, නෙක්ඛම්මේ ආනිසංස. ඔය පිළිවෙලට දේශනා කරන්නේ මුලින්ම දන් දීමේ වටිනාකම පැහැදිලි කරලා, සිල් රැකීමේ වටිනාකම පැහැදිලි කරලා, ඒ දාන සීලාදී සුචරිත ධර්මයන් නිසා ස්වර්ගයේහි දිව්‍ය මනුෂ්‍ය ආත්ම භාවයන්හි උත්පත්ති ලැබන ආකාරය පැහැදිලි කරනවා. ඒ දිව්‍ය මනුෂ්‍ය ලෝකවල අත්විඳින්නා වූ කාම සම්පත්තීන්හි ඇති nissarattwe පැහැදිලි කරලා ඒ සියල්ලක් ඒ කාම සම්පත් වලින් සිත නිදහස් කරගෙන නෛෂ්කාම්‍ය වෙත සිත යොමු කරන ආකාරය පැහැදිලි කරනවා. මේ විදිහට අනුපූර්ව වශයෙන් පැවැත්ම කලමනාකරණය කරගෙන නැවැත්ම දක්වා යන ගමනකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඉන්න තැනින් වහාම සියල්ල අත්හරින්මින් නැවැත්ම සඳහා යොමු වෙන ක්‍රමයකුත් දේශනා කරනවා. ඒ වහාම නැවැත්ම සඳහා යොමු වෙන ක්‍රමයක් දේශනා කරන්නේ එසේ වහාම සියල්ල අතහරින්නට පුළුවන් මට්ටමට මනස වැඩුණු අයට. එහෙම නැති අයට මේ බඳු දේශනාවක් කරලා නැහැ. දැන් කොසල් රජුරෝ වගේ කෙනෙක් ගත්තාම අර දාරුචිරිය හාමුදුරුවන්ට දෙසූ දහම නෙවෙයි කොසල් රජුරවන්ට දේශනා කරලා තියෙන්නේ. තමන්ගේ කායික නිරෝගීකම පවත්වා ගන්න හැටි, ධාර්මිකව රාජ්‍ය පරිපාලනය කරන හැටි, ඒ අතර කුසල් දහම් සිද්ධ කරගන්න හැටි පැහැදිලි කරලා තියෙනවා. ඒතර අනාථපිණ්ඩික සිටුතුමා ගත්තන් පස්සේ ඒ සිටුවරයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට සාංශාරික වශයෙන් මනස හුරු පුරුදු කරලා තියෙන ප්‍රමාණයට කරුණ දක්වලා තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලි කර ගැනීමේදී අපි තේරුම් ගන්නට ඕන ප්‍රධානම කාරණේ තමයි උන්වහන්සේ නැවැත්ම සඳහා දහම් දෙසුවා. නමුත් ඒ නැවැත්ම දක්වා යන ගමන කොහොමද කළමනාකරණය කරගෙන නිවැරදිව ඒ විමුක්තිය ඉලක්ක කොටගෙන අපේ මේ පැවැත්ම සකසා ගන්න කියන කාරණයත් උන්වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. මංගල සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය වගේ ගත්තහම මෙලොව පරලොව ජීවිත සුවපත් කරගෙන අනුක්‍රමයෙන් දාන, සීල, භාවනා ආදි වශයෙන් විමුක්තිය දක්වා යන ගමන ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ කරන හැටි තථාගතයන් වහන්සේ දක්වලා තියෙනවා. එනිසාද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ සසර පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මේ සමස්ත දේශනාව පිළිබඳ යම්කිසි සාරාංශයක්. සංසාර ප්‍රවෘත්තිය පිළිබඳව හෙවත් පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රධානම දේශනාව අපි සිහිපත් කළා අවිද්‍යාවෙන් පටන්ගෙන ජරා මරණ වලින් අවසාන වෙන අංග 12කින් යුක්ත වූ පටිච්චසමුප්පාද දේශනාවයි කියනවා. එතකොට එහිදී තථාගතයන් වහන්සේ පෙන්නනවා හේතුඵල වශයෙන් කොහොමද මේ නාම රූප ධර්මයන් එකින් එක සම්බන්ධ වෙමින් භවෙන් භවයට සැරිසරන්නේ මේ පංචස්කන්ධය. එතකොට ඒක තමයි පැවැත්ම පැහැදිලි කරන මූලික ධර්ම න්‍යාය. ඒකයි අර අස්සජී හාමුදුරුව උපතිස්ස පරිබ්‍රාජකයාට දේශනා කරන්නේ යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ඒ හේතු ප්‍රත්‍ය තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ සසර ගමන පිළිබඳව ප්‍රධාන සාධකයේ වෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. අතර අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනගනවා. සංස්කාර කියලා කියන්නේ කුසල් සහ අකුසල්. අවිජ්ජා පත්‍යා සංඛාර. සංඛාර පත්‍යා විඥාන. ඒ කුසල අකුසල කර්මයන් හේතු කොටගෙන ප්‍රතිසන්දි විඥාණය හටගන්න. විඥාන පත්‍යා නාම රූපං. ඒ විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ හේතු හේතු කොටගෙන නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. නාම රූප පත්‍යා සලායතනං. ඒ නාම රූප ධර්ම පාදක කොටගෙන චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ආයතන 6 ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. සලායතන පච්චා පස්සෝ. ඒ ආයතන 6 නිසා ස්පර්ශය හට ගන්නවා. බාහිර රූපය ඇසට යොමු වෙනකොට චක්කු විඥානයේ පහළ වෙමින් ඒ අතර ස්පර්ශයක් හට ගන්නවා. ඊළඟට පස්ස පච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා ඒ අරමුණු වල රසය මනසින් හඳුනා ගන්නවා වේදනා වේදනා පච්ච තණ්හා අන්න අරමුණු රසය හඳුනා ගන්නකොට ඒ නිසා තෘෂ්ණාව ජනිත වෙනවා තණ්හා පච්ච උපාදානං ඒ තෘෂ්ණාව නිසා දැඩිව ග්‍රහණය කර ගැනීම සිද්ධ වෙනවා උපාදාන පච්ච භව ඒ දැඩිව අල්ලා ගැනීම නිසා නැවතත් හට ගැනීම සිද්ධ වෙනවා භවපච්චා ජාති ඒ නැවත හට ගැනීම නිසා මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම තිරිසන් പ്രേත ආදී විවිධ සත්ව යෝනිවල සත්ව කුලවල ජනිත වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඒ සත්ව ගතිවල උත්පත්ති හේතු කොටගෙන ජරා මරණ ශෝක පරිදේව ආදී අනේක ප්‍රකාර දුක් පීඩා ජනිත වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අංග 12කින් යුක්තව පැහැදිලි කරනවා කොහොමද මේ සංසාර ප්‍රවෘත්තිය මේ පැවැත්ම ක්‍රියාත්මක වෙන්නේ කියන බව. මෙහිදී බුදුරජාණන් වහන්සේ භව තුනක් එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය පෙන්වා දෙනවා. කුමක් නිසාද? දැන් අපි දන්වැලක් මෙන්න මෙහෙමයි කියලා කියන්නට අපි දන්වැලක එක පුරුකක් පෙන්වාට දන්වැලේ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. දන්වැලෙහි පුරුක් දෙකක් පෙන්වුවොත් එක පැත්තකින් ඒ පුරුක් දෙක එකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙනෙනවා. හැබැයි දන්වැලක් මෙහෙමයි කියලා කියන්නට අවම වශයෙන් පුරුක් තුනක්වත් තිබුණොත් ඒ තනත්තාට ඉතා පැහැදිලි නිවැරදි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් දන්වැලක් කියලා කියන්නේ මෙන්න මේ බඳු ස්වභාවයක් කියලා. මොකද එක පුරුකකට අගින් සහ මුලින් තවත් පුරුක් දෙකක් සම්බන්ධ වෙලා තියෙන ආකාරය. එතකොට ඒ විදිහට තමයි ඉදිරියටත් පසුපසටත් මෙහි පුරුක් සම්බන්ධ වෙන්නේ කියන බව තාම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. අවම වශයෙන් පුරුක් තුනක්වත් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙන්වා දුන්නා. අන්න වගේ තමයි සංසාර ප්‍රවෘත්තිය සසරේ පැවැත්ම කියලා කියන්නේ මේ භවෙන් භවයේ උපදෙමින් මැරෙමින් දිගින් දිගට මේ නාම රූප ධර්ම සමූහය මේ පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මේක භවෙන් භවයට සක්‍රිය වෙන භව પરම්පරාවක් කියලා පෙන්වන්නට පෙර භවයකින් මේ භවයට එන ආකාරයත් මේ භවයෙන් මතු භවයකට සම්බන්ධ වෙන ආකාරයත් හරියට තේරුම් ගත්තොත් තමයි මේ සංසාර ප්‍රවෘත්තිය පැවැත්ම යම්කිසි කෙනෙකුට වටහා ගන්නට පුළුවන් අන්න ඒ නිසා තමයි අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥාන. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර කුසල කුසල සංස්කාරයන් ජනිත කරනවා. ඒවා පාදක කොටගෙන ප්‍රතිසන්දි විඥානයේ ඇති වෙලා නැවත නාම රූප සලායතන ආදී පදනම් කොටගෙන යම් ආත්ම භාවයක මේ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙන ආකාරයත් නැවත තණ්හා උපාදානය හේතු කොටගෙන අභිනව ආත්ම භාවයක ඉපදිලා ඉන් ඔබට ක්‍රියාත්මක වෙන ආකාරයත් වශයෙන් භව තුනක සම්බන්ධතාවය බුදුරජාණන් වහන්සේ මේ අංග 12කින් යුක්ත වූ පටිච්චසමුපාද දේශනාවේදී පැහැදිලි කරනවා. එතකොට සමහර කෙනෙක් පැහැදිලි කරන්න උත්සාහ කරනවා මෙතන භව තුනක සම්බන්ධයක් නෙමෙයි එකම ආත්ම භාවය තුළ මේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයයි පෙන්වන්නේ කියලා. එතකොට තථාගතයන් වහන්සේ එකම ආත්ම භාවයක් තුලත් නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ ඕන තරම් සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා දේශනා කරනවා. නමුත් මේ අංග 12කින් යුක්ත වූ අවිද්‍යාවෙන් පටන් අරන් ජරා මරණ වලින් අවසාන වෙන මේ පටිච්චසමුප්පාද දේශනාව සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන්නා වූ දේශනාව. එනිසයි මෙහිදී මේ භව තුනක සම්බන්ධතාවය ප්‍රකට කරමින් මේ දේශනාව තථාගතයන් වහන්සේ සිද්ධ කරා. එතකොට මෙහිදී පටන් ගන්න අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියලා කියන්නේ සසර ගමනේ මුලින්ම හටගත්තේ අවිද්‍යාව නිසා නෙමෙයි. අවිද්‍යාව හටගන්නටත් සිතක් තියෙන්න ඕන, සිත හටගන්නටත් අවිද්‍යාව තියෙන්න ඕන. එතකොට ඒවැ අගමුල අපට හොයන්න පුළුවන් කමක් නැහැ. මුලින්ම ඇති වුනේ කිකිලියද බිත්තරයේද කියලා අපට අහලා විමසලා මේ ප්‍රශ්නේ निराකරණය කරන්න පහසු නැහැ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හුබ්බා කෝටි නපඤ්ඤායති. මෙන්න මෙතනින් පස්සේ තමයි අවිද්‍යාව හටගත්තේ. මීට කලින් අවිද්‍යාව තිබුණේ නැහැ, භවතණ්හාව තිබුණේ නැහැ කියලා. එහෙම මේ සසර ගමනේ పూర్ව කෙලවරක් අපට පැහැදිලිව දකින්නට, සොයන්නට, සොයලා නිමක් කරන්නට පුළුවන්කමක් නැහැ. නමුත් අපට පැහැදිලිව දකින්න පුළුවන් කාරණේ තමයි ඉදප්පච්චයතා මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ මේ ඵලය ජනිත වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට එහෙම ක්‍රියාත්මක වීමේදී අවිද්‍යාව මූල කාරණයක් වෙන නිසා තමයි එය මුල් කොටගෙන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කිව්වහම සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියල්ලම පොදුවේ හඳුන්වනවා සංස්කාර කියලා. සබ්බේ සංඛාරා කියනකොට ඒ සියලුම සංස්කාර. හැබැයි මෙතන අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට ඒ සියලුම සංස්කාර නෙමේ අවිද්‍යාව හේතු කොටගෙන හටගන්නා වූ කුසල කුසල ධර්ම තමයි මෙතනදී සංඛාර කියන වචනේ හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ කුසල කුසල සංස්කාරයන් හේතු කොටගෙන තමයි නැවත භවයක ප්‍රතිසන්දි විඥානයක් ජනිත වේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනෝ එතකොට මේ පටිච්චසම්පාද දේශනාවේදී පැවැත්ම සඳහා හේතු වෙන මූලික කාරණා දෙකක් පතහාගතයන් වහන්සේ විශේෂයෙන් ඉස්මතු කොට දක්වනවා. මොනවද ඒ කාරණා දෙක? අවිද්‍යාව සහ තණ්හාව. අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම් සත්තානං සංසනන්තං සන්ධාවතං මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අවිද්‍යාව නීවරණේ කොටගෙන තෘෂ්ණාව සංයෝජනේ කොටගෙන තමයි මේ සත්වයා සසරෙහි සැරිසරන්නේ. අවිද්‍යාව නීවරණේ කොටගෙන කියලා කියන්නේ අවිද්‍යාවෙන් තමයි ආවරණය කරන්නේ. මේ සංසාරයේහි ස්වභාවය, මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය හරියට දැක්කොත් කවමදාකවත් මේක දිගින් දිගට පවත්වා ගන්නට හිතන්නේ නැහැ. දැන් චතුරාර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ සමස්ත සංස්කාරයන්ම දුක්ඛ සත්‍ය. නමුත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි බව නිසා තමයි මේ සසර පවතින්නේ. ඒ පැවැත්මේ ප්‍රධාන හේතුව වෙනෝ තණ්හාව. චතුරාර්ය සත්‍යයේදී සමුදය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාව. සමුදය කියලා කියන්නේ මේ දුක උපදවන හේතුව. එතකොට නැවත නැවත දුක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පංචස්කන්ධයමයි. ඒ පංචස්කන්ධය නැවත නැවත ජනිත කරන්නේ තණ්හාව නිසා. අපි මේ භවය අවසාන වෙනකොට ඒ භවය නිමාවටපත් නොවි නැවතත් ආත්ම භාවයක් ජනිත වෙන්නේ භව තණ්හාව නිසා. භව තණ්හාව නොවේ නම් අපි යලි උපදින්නේ නැහැ. එතකොට භව තණ්හාවෙන් යලිත් මේ පංචස්කන්ධය ගොඩනගන්නේ තණ්හාව සංයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙන නිසා. ඒ කියන්නේ සංසාර ප්‍රවෘත්තියට මූලික ශක්තිය යොදවන්නේ මේ තණ්හාව විසින්. එතකොට ඒ විදිහට තණ්හාවට නැවත නැවත මේ පංචස්කන්ධය ගොඩනගන්නට ඕන වෙන්නේ ඇයි? මේ පංචස්කන්ධයේහි වැදගත්කමක් වටිනාකමක් පවත්වන්නට තරම් විශේෂත්වයක් තියනවා කියලා හඟින නිසා. තණ්හා කියලා කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ ඇසින් දකින්නට කැමති වීම, කනෙන් අහන්නට කැමති වීම. ඇයිද කැමති වෙන්නේ? ඒවාෙහි යම්කිසි ආස්වාදයක් තියනවා කියලා හිතන නිසා. එතකොට එහෙම ආස්වාදයක් තියනවා කියලා හිතන්න හිතන්න ඒවත් එක්ක ඇලෙනවා. එහෙම ඇලෙනකොට නැවත නැවතත් එහෙම ඇලෙමින් බැඳෙමින් කැමති දේවල් ලබමින් පවතින්නට ඕන වෙනවා. ඒක තමයි භව තණ්හාව. ඒතර භව තණ්හාව රඳා පවතින්නේ කාම තණ්හාව මත. කාම තණ්හාව ඇයිද පවතින්නේ? අවිද්‍යාව නිසා. මේ සංස්කාර ධර්මයන්ට කැමති වෙන්නේ මේවා ඉන්ද්‍රියන්ගෙන් ආස්වාදනය කරන්නට කැමති වෙන්නේ ඒවාහි වැදගත්කමක් වටිනාකමක් තියනවා කියලා හිතන නිසා. ඇයිද එහෙම හිතන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය පෙනෙන්නේ නැති නිසා. මොකද්ද යථා ස්වභාවය? අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අසුභ වූ ස්වභාවය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. එතකොට එක මොහොතක්වත් පවතින නාම රූප ධර්ම ඇත්තේ නැහැ. ඊළඟට දුක්ඛ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. හට ගැනීම බිඳීම් වශයෙන් නිරන්තරයෙන් පෙළෙනවා මේ නාම රූප ධර්ම. ඊළඟට අනාත්ම සත්වයේක පුද්ගලයේක ආත්මයක් කියලා ගත හැකි ගත යුතු කිසිවක් මෙහි නැහැ. පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි. මෙසේ අනිත්‍ය නිසා දුක් නිසා අනාත්ම නිසා සුභ වශයෙන් සාර වශයෙන් ගත යුතු කිසිවක් මේවාහි නැහැ. ඒ නිසා අසුභයි. මේ විදිහට යථාර්ථය හරියට දකින්නට නම් ප්‍රඥාව තියෙන්නට ඕන. ප්‍රඥාවෙන් යථාර්ථය දැක්කොත් තවදුරටත් මේ සංස්කාර ධර්ම මේ නාම රූප ධර්ම පවත්වන්නට හිතන්නේ නැහැ. එහෙනම් නැවත නැවත කාම තණ්හාවෙන් භව තණ්හාවෙන් ආස්වාදනය කරමින් මේ පංචස්කන්ධය පවත්ව ගන්නට ඕන නඩත්තු කර ගන්නට ඕන කියලා හිතන්නේ අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ යථාර්ථයේ වසන ගතිය. ඇත්ත පෙනෙන්නට දෙන්නේ නැහැ. දැන් ප්‍රඥාවෙන් කරන්නේ ආලෝකමත් කරනවා හරියට ආලෝකයෙන් කරන කාර්යය. හැම දෙයකම ස්වභාවය මනවින් දකින්නට සලස්වනවා. එතකොට අවිද්‍යාවෙන් කරන්නේ අන්ධකාරයෙන් කරන කාර්යය. ඒ කියන්නේ හැම දෙයකම යථා ස්වභාවය වසා දමනවා. අප්‍රකට කරනවා. එතකොට යථා ස්වභාවය වැසෙන නිසා ඒවාහි ඇත්ත తত্ত্বය ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැති නිසා මුලාවටපත් වෙනවා. එතකොට තමයි අර කාම තණ්හා, භව තණ්හා වලින් නැවත නැවත මේ පංචස්කන්ධේ පවත්වා ගන්නට ඕන මෙන්න මේ විදිහට මේ සමස්ත සංසාර ප්‍රවෘත්තියම මූලික කරුණු දෙකක් මත පවතිනොයි කියන බව ධර්මයේහි පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාද කියන මේ න්‍යාය මත සංස්කාර ධර්මයන් පවතිනෝ ඒ පැවැත්මට පාදක වෙන්නේ කාරණා දෙකක් අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඒ නිසා යම්කිසි කෙනෙකුට අවිද්‍යාව සහ තෘෂ්ණාව නැති කරන්නට පුළුවන් නම් අන්නේ තනත්තා තමයි භව ගමන නිමා කරන්නට සමත් වෙන්නේ. සසර පවතින්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව පදනම් කොටගෙන පටිච්ච සමුප්පන්න වශයෙන් එතකොට මේක නිමා කරන්නට ඕන නම් ඒ තනත්තා අවිද්‍යා තෘෂ්ණා දුරු කළ යුතුයි. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ශ්‍රය කළ තැන එතන නිවනයි. ඒතර තණ්හාව ශ්‍රය කරන්නට නම් අවිද්‍යාව වෙනුවට විද්‍යාව උපදවන්නට ඕන. දැන් අපි බොහෝ දෙනා සමග කතා කරනකොට පෙනෙනවා ඒ හුඟක් දෙනෙක් තණ්හාව දුරු කරන්නට යම් ප්‍රයත්නයක යෙදී සිටිනවා. නමුත් ඒ තණ්හාව දුරු කරන්නට උත්සාහ කරන බොහෝ දෙනා ප්‍රඥාව අවදි කරලා ඒක කරන්න උත්සාහ කරනවට වඩා වීරයෙන් බලහත්කාරකමෙන් ඒක කරන්නට දඟලන ගතියක් තමයි අපට සමාජය තුළ පෙනෙන්නේ. වෙනතුනේ අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි තෘෂ්ණාව, ඒ කියන්නේ අවිද්‍යාව තිබියදී, ඒ කියන්නේ නොයැටීම තිබියදී දේවල් අතහරින්නට තෘෂ්ණාව දුරු කරන්නට වෑයම් කිරීම තුල යම්කිසි යටපත් කිරීමක් විතරයි කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු පොඩි දරුවෙක් පුංචි පුංචි සෙල්ලම් බඩු ටිකක් තියාගෙන ඉන්නවා. ඒවා ප්ලාස්ටික් වලින් හදපුවා, යකඩ පතුරු වලින් හදපුවා, ලී වලින් හදපුවා, රබර් වලින් හදපුවා වෙන්නට පුළුවන්. දැන් වැඩිහිටියෙකුට වැටහෙනවා මේවාහි තරම් අරුතක් නැහැ කියලා. හැබැයි පොඩි දරුවා ඒකෙන් ආස්වාදයක් ලබනවා. පොඩි දරුවා ඒවට යම් යම් සංකල්ප ආරෝපණය කරලා තියෙනවා. ඒ සංකල්ප ආරෝපණය කරලා තියෙන නිසා ඒ පොඩි දරුවා බෝනික්ෙක් හැටියට හිතාගෙන නලවමින් සෙල්ලම් කරමින් තමන්ගේ මිත්‍රයෙක් හැටියට නිතර ගොඩමළු වෙමින් ඉන්න බෝනික්ෙක් වැදගත් දෙයක් නෙමෙයි කියන බව වැඩිහිටියාට දැනෙනවා වැඩිහිටියාට පෙනෙනවා ඒ නිසා වැඩිහිටියා ඒක નિසරු දෙයක් හැටියට බැහැර කරන්න කියලා කිව්වට පොඩි දරුවට ඒක එහෙම බැහැර කරන්න පුළුවන් කමක් නැහැ ඒ මොකද ඒ නොයදගත් උපකරණයට ඒ දරුවා වටිනා සංකල්පයක් ආරෝපණය කරලා තියෙනවා. මේ මගේ දුවය, මේ මගේ පුතාය, මේ මගේ යාළුවාය, එහෙම නැත්නම් මේ මගේ සුරතලාය ආදි වශයෙන් නොයෙක් දේවල් ආරෝපණය කරලා තියෙනවා. එතකොට අර බෝනික්කා ඉවතට දානවා කියලා කියන්නේ තමන්ගේ සුරතලා, තමන්ගේ දරුවා, තමන්ගේ මිත්‍රයා ඉවතට දානවා වගේ තමයි අර දරුවට දැනෙන්නේ. එතකොට ඇයි මේ පටලවිල්ල තියෙන්නේ? ඒ දරුවට වැරදි වැටහීමක් තියෙනවා අර ද්‍රව්‍ය පිළිබඳව. ඉතින් වැඩිහිටියා ඒක નિවරදිව වටහාගෙන මේක අතහරින්න කියලා කිව්වට පොඩි දරුවාට ඒක අතහරින්න පුළුවන් කමක් නැහැ. අර වැරදි වැටහීම නිසා වැරදි විදිහට අල්ලාගෙනයි සිටින්නේ. එහෙමනම් ඒ දරුවාට අපි බල කරන නිසා සමහර වෙලාවට දේවල් අතහැර දමන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව ඇලීම බැඳීම දුරු වෙලා නැහැ. අන්න ඒ වගේ තමයි ප්‍රඥාව අවදි නොකොට අපි බලහත්කාරයෙන් දේවල් අතහරින්නට උත්සාහ කරනකොට අන්න ඒ බඳු පටලැවිල්ලක් තමයි ඇති නමුත් ඒ පොඩි දරුවා ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට ඒ ද්‍රව්‍යවල තියෙන නොයදගත්කම වැටහෙනකොට ඒ දරුවටම වැටහෙන්න ගන්නවා මේ උපකරණවලට තමන් විසින් යම් යම් අර්ථකතන සංකල්ප ආරෝපණය කරපු නිසා තමයි ඒවා වැදගත් කියලා දැනුනේ. එතකොට වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ඒ තනත්තාටම දැනෙන්නට ගන්නවා ඒවා තරම් වැදගත් දේ නොවේ කියලා. අන්න වැදගත් දේ නොවේයි කියන අවබෝධය ඇති වුණාට පස්සේ අමුතුවෙන් ඒ සෙල්ලම් බඩු, ඒ උපකරණ, ඒ බොනිකන් ඉවතට වීසි කරන්න කියලා වෙන කෙනෙක් කියන්නට ඕනෙත් නැහැ. ඒ වගේම ඉවතට වීසි කරන්න 아무තු බලහත්කාරකමක් කරන්නට ඕනෙත් නැහැ. ඒවත් තිබුණත් එකයි නොතිබුණත් එකයි ඒවාෙහි වැදගත්කමක් නැහැ කියන බව ඒ දරුවා ටිකෙන් ටික අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්න කරගන්න තමයි සිතෙන් ඒවා අනුක්‍රමයෙන් ගිලිහි යන්නේ. අත්හැරෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තණ්හාව බලහත්කාරයෙන් ඉවත් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අපේ ටිකෙන් ටික ප්‍රඥාව අවදි කරමින් මේ සංස්කාර ධර්මයන්ගේ નિසරු බව සිතට වටහා දෙන ප්‍රමාණයට තමයි අපේ මනසින් මේ ඇලීම බැඳීම අපේක්ෂා කරන ගතිය ටිකෙන් ටික බැහැර වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ බඳු වැඩපිළිවෙලක් තුලින් තමයි මේ පැවැත්ම අපිට නිවා කරන්නට පුළුවන් වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ සඳහා තමයි ආරෂ්ඨාංගික මාර්ගය නම් වූ ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහි මුලටම දැක්වෙන්නේ කුමක්ද? සම්මා දිට්ඨිය. එයිද අවිද්‍යාව මූලික කොටගෙන තමයි මේ සසර ගමන මේ ප්‍රවෘත්තිය මේ පැවැත්ම ක්‍රියාත්මක වෙන්නේ. නොඇතහීම නිසා නොදැනුවත් බව නිසා සංස්කාරයන්ගේ යතහා ස්වභාවය ප්‍රත්‍යක්ෂ නොවුණු නිසා එහෙමනම් මේක හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව සම්මා දිට්ඨිය අන්න නිවැරදි දැක්මකින් මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව දකින්න දකින්න තමයි අපට තෘෂ්ණාව දුරු කරලා භව පැවැත්ම නිමා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් පටිච්ච සමුප්පාදයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ ක්‍රියාත්මක වෙන රටාව තුල ප්‍රධාන සාධක දෙකක් තියෙනවා අවිද්‍යාව සහ තෘෂ්ණාව. මේ දෙක නිසා තමයි පවතින්නේ. ඒ දෙක නිමා කරපු තැන තමයි භව ගමන නිමා වෙන්නේ. එහෙනම් සමස්ත සත්වයින්ගේ සංසාර ප්‍රවෘත්තිය සමස්ත සංසාර ප්‍රවෘත්තියම රඳා පවතින්නේ අවිද්‍යාව සහ තණ්හාව මත. සමස්ත විමුක්තියම අපට සාක්ෂාත් වෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව දුරු කළ තැන. ඉතින් මේ සඳහා අපි පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපත්ති ක්‍රමය ආරෂ්ඨාංග මාර්ගයේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මාර්ගය ප්‍රගුණ කිරීමේදී අර දාරුචීරිය හාමුදුරුව වගේ දීර්ඝ කාලයක් සසරේව ප්‍රගුණ කරලා තියෙන අයට වහාම ඒ ප්‍රඥාව අවදි කරලා තෘෂ්ණාව දුරු කරන්න පුළුවන්. සරියුත් හාමුදුරුව වගේ දීර්ඝ කාලයක් සසරේ මනස පුහුණු කරලා තියෙන අයට එක් ගාථා ධර්මයක් ඇහුණා වුණත් ඒකෙන් මේ යථාර්ථය අවබෝධ කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. එහෙම නැති කෙනාට සසර ගමනේ එපමණ මනස වැඩිලා පුරුදු පුහුණු කරලා නැතිනම් ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව අවශ්‍ය තරම් මතු වෙලා නැතිනම් අර පොඩි දරුවා සෙල්ලම් බඩු උපකරණ බොණික්කන් තියාගෙන ඒවාට යම් යම් අර්ථ කතන දීගෙන ඒවා ඇසුරු කරන්නා වගේ මේ ලෝකයේහි බොහෝ දේවල් අපි විවිධ සංකල්ප ගොඩනගාගෙන මේ මගේ මවය, මේ පියාය, මේ දියණියය, මේ පුතණුවන්ය, මේ සැමියාය, මේ බිරිඳය ආදී වශයෙන් අපි සංකල්ප ගොඩනගාගෙන තියෙනවා. ඊළඟට අර ද්‍රව්‍ය උපකරණ මේ නිවසය, මේ වාහනය ආදී වශයෙන් ඒවාට යම් වටිනාකමක් ආරෝපණය කරලා තියෙනවා. ඒ තාක්කල් බිරිඳ අතහරින්න, සැමියා අතහරින්න, දරුවා අතහරින්න, ගෙදර අතහරින්න, වාහනේ අතහරින්න කියලා කිව්වට ඒක ප්‍රායෝගික කාරණයක් නෙමෙයි. අනිත් තමයි අපිට වැටහෙනවා ජීවිතේ පවත්වාගෙන යද්දී අපිට හැම දෙයක්ම අතහැරලා ජීවත් වෙන්නටත් බැහැ කියන යම් අවශ්‍යතාවයක් අපිට පෙනෙන්නට ගන්නවා. දැන් මේ හැම දෙයක්ම નિසරු වුණාට ආහාරය කියන එක සාරවත් දෙයක් නෙමෙයි. නමුත් ආහාරය සාරවත් දෙයක් නෙමෙයි කියලා ආහාර වර්ජනය කරලා රහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේටවත් කය පවත්වන්න බෑ. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕන භව ගමන නිමා කරන්නටත් ඕන නමුත් ඒ නිමා කරන්නට යන ගමනේදීත් ඒ වගේම නිමා කළ උතුමන්ටත් බැහැර කරන්නට බැරි දේවල් කොටසකුත් තියෙනවා. ඒවා හඳුන්වනවා ප්‍රත්‍ය කියලා. එහෙම නැත්නම් මූලික අවශ්‍යතා. ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් මේවා බුදුරජාණන් වහන්සේටවත් රහතන් වහන්සේටවත් ඒවා බැහැර කරලා ලෝකයේ තුල පවතින්න පුළුවන් කමක් නැහැ. එවනම් ඒවා මූලික අවශ්‍යතා. පැවැත්ම සඳහා අවශ්‍ය කරන දේවල්. නමුත් අනිත් අතට ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආහාරය නිසාම තමයි බොහෝ කෙලෙස් උපදින්නේ, තෘෂ්ණාව උපදින්නේ. ඒ වගේම ඒ නිවස නිසාම තමයි ඒ ඇඳුම නිසාම තමයි බොහෝ කෙලෙස් උපදින්නේ. ආපහු ඒව නිසා සසරට බැඳෙන්නට මගක් හැදෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගැටලුව මේ අරුබුදය निराකරණය කරගන්නේ කොහොමද? දැන් අපි දේවල් අවශ්‍ය නැහැ මේවා අතහරින්න මේවා තියෙන සංකල්ප එතකොට අපි අවිද්‍යාව නිසා ඇති කරගත්තු සංකල්ප ගොඩක් කියලා කිව්වට දරුවෙකුට පුළුවන් ද අම්මා අතහැරලා තාත්තා අතහැරලා පවතින්නට. ඒ දරුවාට අම්මා තාත්තාගේ ස්නේහය, ආදරය, පැවැත්ම සඳහා අවශ්‍යයි. එතකොට විමුක්තිය සඳහා තමයි කටයුතු කරන්නේ. නමුත් ඒක පවත්ව ගන්නට වෙනවා. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කල්පනා කරන කළොත් මේ සියල්ලක්ම අවිද්‍යාව නිසායි මේ බැඳී පවතින්නේ. නිසා මම අවිද්‍යාව දුරු කරන්න මේ සියල්ලම අතහරින්නට ඕන කියලා දරුවා පිළිබඳව තියෙන ස්නේහය සම්පූර්ණයෙන්ම බැහැර කරලා ඒ දරුවා ගැන නොසලකා හැරලා කටයුතු කරනවා නම් එතන ලෝකයක් පවතින්නේ නැහැ. ඒක සදාචාර සම්පන්නව කළ යුතු වැඩක් නොවේ. බිරිඳ සහ සැමියා අන්‍යෝන්‍ය වශයෙන් ඒ අය විශ්වාසයෙන් විවාහ වෙලා ඊට පස්සේ මේක මහා බරපතල බන්ධනයක් විමුක්තියට කියලා ඔවුනොවුන් පිළිබඳව අපේක්ෂාව සම්පූර්ණයෙන් අතහැරලා නොසලකා හැරියොත් එතකොට පෞල් සංස්ථාවක් පවතින්නේ නැහැ. එහෙනම් අපිට පේනවා මෙතනදී නවත්වන්නට තමයි යන්නේ. හැබැයි නවත්වන තෙක් අපිට පවත්වා ගන්නට සිද්ධ වෙනවා. එහෙනම් කුමක්ද පැවැත්විය යුත්තේ කුමක්ද නැවැත්විය යුත්තේ? තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපි පවත්වා ගත යුත්තේ අවශ්‍ය දේවල්. අපි නැවැත්විය යුත්තේ තෘෂ්ණාවයි. අවිද්‍යාව සහ තෘෂ්ණාවයි දුරු කළ යුත්තේ. එතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව දුරු කරන්නට ඕන. එහෙමනම් පවත්වන්න ඕන මොනවද? එතෙක් අපට මේ පංචස්කන්ධය නඩත්තු කරගන්නට අවශ්‍ය දේවල් සහ ඒ අවබෝධය ලැබුවට පස්සෙත් පිරිණිවෙන තෙක් අහෝසි වෙන තෙක් මේක නඩත්තු කරගන්නට අවශ්‍ය මූලික අවශ්‍යතා. එහෙමනම් කාමයන් අත්හල යුතුය. හැබැයි කාමය අත්හල යුතුය කියලා කිව්වහම අද බොහෝ දෙනා අත්හරින්නට පුරුදු වෙලා තියෙන්නේ කාමයට පදනම් වෙන වස්තුන් සහ පුද්ගලයන්. ඒතර වස්තුන් සහ පුද්ගලයන් අපට මේ ලෝකය තුල අන්‍යෝන්‍ය වශයෙන් ඇසුරු කරමින් පවත්වා ගන්නට සිද්ධ වෙනවා. දැන් සියල්ල අත්හල යුතුයි කියලා කිව්වහම අපි බුදුහාමුදුරුවොත් අතහැරියොත් අපි වික්ෂුන් වහන්සේලා සමග ඇසුර ධර්ම ශ්‍රවණේ ඒවත් අතහැරලා දැම්මොත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති දැකපු දේ දැකපු දේට සීමා කරන්න අහපු දේ අහපු දේට සීමා කරන්න ආ එහෙමනම් හාමුදුරුවෝ කියන බණත් අපි ඇතුළට ගන්න ඕනේ ඒක අහලා ඒ අහපු දේට සීමා කරනවා ඒක එතනින් එහාට ගන්න ඕනේ ඒක හැමම අතහැරලා දාපුවම හරි එතකොට එහෙම වුණොත් කොහොමද අපි මේ යථාර්ථය අවබෝධ කරන්නේ අන්න ඒ වගේ සමාජයේ ඇතැම් අය මේක යම් ප්‍රමාණයකට පටලවාගෙන ඉන්න බව පේනවා අර දාරුචීරිය වැනි ඒ මොහොතේම මේ සියල්ල අත්හරින්නට පුළුවන් මට්ටමට තෘෂ්ණාව කාමය අහෝසි කරන්නට පුළුවන් මට්ටමට ප්‍රඥාව වැඩුණු කෙනාට ඒක අත්හරින්නට පුළුවන් හැබැයි ඒ අත්හරින්නේ ද්‍රව්‍ය හෝ භෞතික දේවල් නෙමේ අර කාමයයි අත්හරින්නේ එතකොට අද වෙලා තියෙන්නේ අත්හල යුත්තේ කාමයයි අත්හල යුත්තේ තෘෂ්ණාවයි නමුත් කාමය තෘෂ්ණාව ඇතුළත පවත්වාගෙන ද්‍රව්‍ය සහ පුද්ගලයින් අතහරින්නට වෑයම් එතකොට වෙන්නේ නැවැත්මත් විකෘති වෙනවා පැවැත්මත් විකෘති නවත්වන්න බෑ ඇයිද අවිද්‍යා තෘෂ්ණා දුරු කරන මගකට අවතීර්ණ වෙලා නැහැ මේක පවත්ව ගන්නටත් බෑ ඇයිද පවත්වන්න අවශ්‍ය දේවල් කඩාකප්පල් කරගෙන ඒවා අවුල් කරගෙන ඒවා අතහැරලා දාලා ඒවා වීසි කරලා එතකොට ඒ මිනිස්යාගේ නැවැත්ම පැවැත්ම දෙකම අර්බුදයක් බවට පත් එහෙම නොවි මේ ගමන નિවරදිව පවත්වා ගන්නා ක්‍රමය තමයි ආර්ය වංශ පටිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආර්ය වංශ පටිපදාවේදී දක්වන්නේ මූලික අවශ්‍යතාවයන් පවත්ව ගන්නට ඕන. හැබැයි හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ආහාර අවශ්‍යයි, නිවාස අවශ්‍යයි, ඒ වගේම ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, සෞඛ්‍ය පහසුකම් අවශ්‍යයි, වර්තමානයේ හැටියට ගමනක් බිමනක් යන්නට වාහනයක් අවශ්‍යයි. එතකොට මේවා තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නට පවත්වා ගැනීම වරදක් නෙවෙයි, ඒක විමුක්ති මගට බාධාවක් නෙමෙයි. බාධා වෙන්නේ කුමක්ද? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඒවා දැඩිව මනසින් ග්‍රහණය කර ගැනීමයි. එතකොට දැඩිව මනසින් ග්‍රහණය කරගන්නවා කියන එක ඒවාහි පැවැත්මට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක අමතර ප්‍රශ්නයක්. කෑම කන්න ඕන, කුසගිනි නිවා ගන්න, කය නඩත්තු කරගන්න, නමුත් තෘෂ්ණාව වර්ධනය කරගන්නට නෙමෙයි. නමුත් අපට වෙන්නේ කය නඩත්තු කරගන්න, කය පවත්වා ගන්න, ජීවිතය රැක ගන්න කියලා අදහස් කරගෙන තමයි කෑම සකස් කරන්නේ. නමුත් ඒක බත්පත බෙදාගෙන අපි බත් කටක් අනලා දිවේ තියනකොටම ඒන් දැනෙන රස තෘෂ්ණාව මුල් කොටගෙන අපේ මනසෙහි යම් ක්ලේශ බන්ධනයක් ඇති වෙන්නට ගන්නවා. හැඟීමක් මතුවෙනවා. එතකොට ආහාරය අවශ්‍යයි කය නඩත්තු කරන්න. ඒ නිසා ආහාරය අතහැරලා දාලා හරියන්නේ නැහැ. එහෙමනම් අත්හරින්න ඕන කොමක්ද? ඒ ආහාරය පිළිබඳව අනවබෝධයෙන් ඇතිවෙන තෘෂ්ණාව. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා ආහාර අනුභව කරනකොට නිතර සිහි කරන්න කුමක් සඳහාද ඒක අනුභව කරන්නේ? මේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය සෙල්ලම් පිනිස නොවේ මද වැඩිම පිනිස නොවේ ශරීරයේ සැරසීම අලංකාර කිරීම පිනිස නොවේ දැන් සෙල්ලම් පිනිස නොවේ කියලා කියන්නේ බොහෝ විට මිනිස්සු කෑම කන්නේ කුසගින්නටවත් කය පවත්ව ගන්නටවත් කියන අදහසින් නෙමෙයි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වෙසක් පොසොන් ඇසල පොය වලට ලංකාවේ බොහෝ කොට දන්සල් දෙනවා අතීත කාලේ දන්සල් දුන්නේ දුර බැහැර ගමන් බිමන් යන වන්දනාව යන පින්කම් වල යන මිනිසුන්ට සාපිපාසා දුරු කරගන්න. එතකොට අද එහෙම නෙමෙයි අරගොල්ලෝ බත් දන්සලක් දෙනවා. අපිත් දන්සලක් දෙන්නට ඕන. එතකොට අපි අයිස්ක්‍රීම් දන්සලක් දෙමු. එතකොට සමහරලාට මේ මහ ධාරානිපාත වැස්සේ සමහරලාට හවස කුඩා දරුවෝ විතරක් නෙමෙයි වයසක අය පවා අර පෝලිං වල ඉඳගෙන අයිස්ක්‍රීම් කනවා. එතකොට මේ අයිස්ක්‍රීම් දන්සල දෙන්නේ කුමක් සඳහාද? අයිස්ක්‍රීම් කන්න පොලිමේ ඉන්නේ කුමක් සඳහාද? කය පවත්වන්නද? ಗುಣදහම් වඩන්නද? ජීවිතේ නඩත්තු කරගන්නද? අයිස්ක්‍රීම් නැති වුණොත් අපි මැරිලා වැටෙන නිසාද? නෑ මොකක්වත් නිසා නෙමෙයි. ඒක විනෝදයක් හැටියට අර දකින්නකොට අපිත් ගිහිල්ලා පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් එකක් කනවා. එතකොට දැන් මේ ජීවිතේටවත් අයිස්ක්‍රීම් කාලා නැතුවද? ඒතර අයිස්ක්‍රීම් කවදාවත් කාලා නැති නිසාද දැන් මේ වෙසක් පොය වෙනුවෙන් පොසොන් පොය වෙනුවෙන් දැන් මේ අයිස්ක්‍රීම් දෙන්නේ? එතන මොකටද ඒ කෑම ඒ අයිස්ක්‍රීම් එකක් දෙන්නේ මොකටද? මොකද්ද ඒකේ පරමාර්ථය? ඒක කන්න යන්නේ මොකටද? එහෙම නිනව්වක් නැහැ. ඔය විදිහට අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට ආහාර ගන්නට පෙළඹෙනවා. එහි පරමාර්ථය හරි හැටි නොදැන. ඊළඟට ආහාර අනුභව කරනකොට ඒකෙන් තමන්ගේ රෝග වැඩෙනවා කියලා දැන දැනත් සමහර වෙලාවට කමක් නැහැ. හැමදාම කන්නේ නැහැ. එතකොට කය පවත්වා ගන්න, නිරෝගී වෙන්න, දිවි රැක ගන්නටයි ආහාර ගන්න. එතකොට දැන් මේ ආහාරය අනුභව කරන්නේ කුමක් සඳහාද? එහෙම නිනව්වක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවශ්‍යතාවය සඳහා දේවල් පරිහරණය කරන්න ඕන හැඟීම් වලට වහල් නොවි. හැඟීම් වලට වහල් වීමෙන් තමයි අර අවිද්‍යා තෘෂ්ණා වර්ධනය වෙන්නේ. අපිට නැවැත්වීමට තියෙන ශක්තිය නැති වෙන්නේ. ඒ නිසා දේවල් පවත්ව ගන්න ඕන නවත්වීමේ අරමුණ ඇතිව. ඒ නැවැත්වීමේ අරමුණ සාධනය කරගන්නටයි අපි පවත්වන්නේ. ඒ නැවැත්වීමේ අරමුණ ਸਰව සම්පූර්ණයෙන් අහෝසි කරගෙන මේවා පවත්වලා තේරුමක් නැහැ. එනිසා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන කුමක් සඳහාද ආහාර ගන්න අර විදිහට මද වඩන්නටවත් ශරීරය අලංකාර කරන්නටවත් විනෝදයේ පිණසවත් නෙවෙයි ඉමස්ස කායස්ස ඨිතිය මේ ශරීරය පවත්වා ගන්න මේ ශරීරෙහි ස්ථිතිය පිණස ඊළඟට යාපනාය මේක නඩත්තු කරගන්න විහිංසූපරතිය බඩගිනි වේදනාවන් දුරු කරගන්නට බ්‍රහ්මචර්යා අනුග්‍රහය ಗುಣධම් වඩන්නට උපකාරයක් හැටියට. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උපාදෙස්සාමි. ඒ පරණ බඩගිනි වේදනාවන් දුරු කරලා අලුතෙන් කුස කුස තදවීමේ ඒ කියන්නේ අනවශ්‍ය තරම් ආහාරගෙන ඇති වෙන පීඩා ඇති කරගන්නෙත් නැතිව මේ ආහාරය නිසා අමතර ලෙඩ දුක් මතු කරගන්නෙත් නැතිව වෙනතුනේ මිනිස්සු මැරෙන්නේ කවර හේතු නිසාද කියලා බැලුවෙන් පස්සේ දුම්පානය නිසා බොහෝ මිනිස්සු මරණයටපත් වෙනවා. ආහාරය නිසා ඊට දෙවනි ප්‍රමාණයක් මිනිස්සු මරණයටපත් වෙනවා. ඒතර ආහාර ගත යුත්තේ ජීවිතේ පවත්වා ගන්නටයි. අවසානයේ ආහාර ගැනීම නිසාම අමතර ලෙඩ රෝග හැදිලා මිනිස්සු මරණයටපත් වෙනවා. එහෙනම් ආහාර ගැන තියෙන්නේ කොමකටද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං උපාදෙස්සා තරණී කුසගිනි වේදන ආහාර නැතිකම නිසා ඇති වෙන පීඩාව දුරු කරගන්නවා ආහාරය නිසා අමතර ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව යාත්‍රාච මේ භවිස්සති මේ නිවන දක්වා නැවැත්ම දක්වා ගමන් කරන්නට උදව්වක් හැටියට ප්‍රත්‍යක් හැටියටයි මේ පරිහරණය කරන්නේ යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ නිර්වද්‍ය වූ පහසු විහරණය සඳහායි මේ ආහාරය පරිහරණය මෙන්න මේ විදිහට නුවණින් කල්පනා කරලා බලන්නට ඕන ආහාර ගන්නකොට ඇඳුම් අඳිනකොට කුමක් සඳහාද ඇඳුම අඳින්නේ විලිවැසෙන්නට කය ආරක්ෂා පිණිස එතකොට විලිවැහෙන්නේ නැතිනම් කය ආරක්ෂා වෙන්නේ නැත්නම් ඒ ඇඳුම අඳින්නේ කුමකටද ගයක් හදන්නේ කුමක් සඳහාද පහසුවෙන් සුවෙන් ජීවත් වෙමින් ಗುಣධම් වඩන්න. එතකොට ඒ පහසුව සුවය නැති වෙලා යනවා නම් ಗುಣධම් වඩන්න තියෙන අවස්ථා ඇහිරි යනවා නම් ඒ ඒ ගේ හදන්නේ කුමක් සඳහාද? මේ විදිහට අපි හැම දෙයක් පිළිබඳවම නුවණින් කල්පනා කරලා ඒ පිළිබඳව තියෙන අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන්නට ඕන ඒ දේවල් වීසි කරලා හරියන්නේ නැහැ. එතකොට බෙහෙත් හේත් සඳහා අපට යම් තෘෂ්ණාවක් ඇති වෙනවා මේවා ඔක්කොම නවත්තන්න ඕන මම බෙහෙත් ගන්න නැතුව ඉන්නවා කියලා හරියන්නේ නැහැ බුදුරජාන් වහන්සේ බුදු වුණාට පස්සේ කය රෝගී වෙනකොට ජීවක වෛද්‍යවරයා තථාගතයන් වහන්සේට ඖෂධ ප්‍රතිකාර කළා ඒ කය නඩත්තු කරගන්න තෘෂ්ණාවෙන් පවත්වන්නට නෙවෙයි එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මග මජ්ක්‍ධිමා පටිපදා මේක මධ්‍යම ප්‍රතිපදාවක් සමචරියා සමබර චර්යාවක්. අගතිගාමීව මේ ගමන යන්නට බෑ. ඒ නිසා ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ සමචර්යාවක්, විෂමචර්යාවක් නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාවක්. මේ මධ්‍යම ප්‍රතිපදාවයි කියලා කියන්නේ අගතිගාමීව, අන්තගාමීව කටයුතු කරන්න බෑ. අවශ්‍ය දේවල් සම්පූර්ණයෙන් කප්පාදු කරලා දැම්මොත් එතන අත්ත කියලා මතානුයෝග. ආහාරය නිසා කෙලස් වැඩෙනවා. ඒ නිසා ආහාර ගන්න එක නවත්තනවා. ඇඳුම් අඳිනකොට කෙලස් වැඩෙනවා. ඇඳුම් අඳින්න නැතුව ඉන්න. ගෙවල් දොරවල් වල ඉන්නකොට කෙලස් වෙනවා. ඒ නිසා ගෙයක් නැතුව පාරේ අලු ගොඩේ නිදියනවා. එතකොට එතනත්ත අත්ත කිලමතාන යෝගයට වැටෙනවා. එහෙම නැත්නම් ආහාර ගන්නකොට තෘෂ්ණාව ඇති වුණා. තෘෂ්ණාව ඇති වුණත් කමක් නැහැ. මම ආහාර ගන්න ඕන කියලා ගන්නවා. එතකොට කාම සුඛල්ලිකානු යෝගය. ඒ ක්ලේශය පාලනය කරගන්නට හිතන්නේ නැහැ. එහිම ගිලිලා ඒව පරිහරණය කරනවා. එතකොට කාමසුකල්ලිකාන යෝගයේ නැමැති අන්තය. ක්ලේශය පාලනය කරන්නට කියලා ද්‍රව්‍ය වස්තු පුද්ගලයන් අතහැරලා දානකොට එතන අත්ත කිලමතානුයෝගය. ඒ බඳු අන්තයකට නොයා මජ්ක්‍ධිමා පටිපදා මේ ආරෂ්ඨාංග මාර්ගය තුල නිවැරදි දැක්මක් ඇතිව අපි පවත්වන්න ඕන කරන්නේ අවිද්‍යාව තෘෂ්ණාව දුරු කිරීම සඳහායි එහෙම නැතුව මේ පුද්ගලය වර්ජනය කරන්නටවත් ද්‍රව්‍ය වර්ජනය කරන්නටවත් යන ගමනක් නොවේ. එහෙමනම් නැවැත්ම කියලා කියන්නේ gedara තියෙන දේවල් ඔක්කොම ඉවත් කරපු පමණට පුද්ගල සම්බන්ධතා අහෝසි කරපු තරමට සසර ගමන නිමා වෙන්නේ නැහැ. අපි ඒ සඳහා කල යුත්තේ අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය කිරීමයි. ඒ අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට යන ගමනේදී කය නඩත්තු කරගන්නට ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය ද්‍රව්‍ය වගේම පුද්ගලයොත් අපට ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. එතනදී අනිත් අයට උදව් කරන්න සිද්ධ වෙනවා. අනිත් අයගේ උපකාර ගන්නට සිද්ධ වෙනවා. ඒ සඳහා අන්‍යෝන්‍ය සබඳතා පවත්වන්නට සිද්ධ වෙනවා. එනිසා ඒවා නැවැත්මට බාධාවක් නොවේ. නැවැත්මට බාධා වෙන්නේ ඒ සමස්ත ක්‍රියාවලියෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අනවබෝධය හෙවත් අවිද්‍යාවත් ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ හැඟීම් බරව ග්‍රහණය කරගන්නා වූ තෘෂ්ණාමූලික බන්ධනය. එනිසා සසර ගමන පවතින්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව මතයි සසර ගමන නිමා කළ යුත්තේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කිරීමෙන්. මේ කාරණා මනවින් දේශනා කළ තථාගතයන් වහන්සේගේ සමස්ත දේශනාව කැටි කරලයි එදා උපතිස්ස පරිබ්‍රාජකයාට අසජීහාම්දුරු දේශනා කරන්නේ මහා ශ්‍රමණ නමින් හඳුන්වන ඒ තථාගතයන් වහන්සේ මාගේ ශාස්ත්‍රවරයන් වහන්සේ මෙබඳු දහමක් දේශනා කරනවා යේ ධම්මා හේතුප්‍රභවා තේ සංහේතුම් තථාගතවා යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් ඒ හේතු ප්‍රත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේ සංචයෝ නිරෝධෝ ඒවා නිමා කරන ආකාරයක් දේශනා කරනවා එවං වාදි මහා සමනෝ ඒ මහා ශ්‍රමණෝ තථාගතයන් වහන්සේගේ දේශනාව මේ නැවැත්ම සහ පැවැත්ම පිළිබඳ දේශනාවයි කියනවා. ඉතින් මේ කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අවිද්‍යා තෘෂ්ණා දුරු කරමින් භව පැවැත්ම නිමා කරන්නට උත්සාහ කරන හැටියටත් මග නොමග පටලවාගෙන ඒ ක්ලේශයන් ප්‍රහීන කරනවා වෙනුවට ද්‍රව්‍ය පුද්ගලයන් අවස්ථා ඒව බැහැර කරලා ඒවයින් මග හැරලා මේ භව ගමන නිමා කරන්නට පුළුවන්කමක් නැහැ කියන කාරණය නුවණින් තේරුම් අරගෙන නැවැත්ම පැවැත්ම පටලවා ගන්නේ නැතිව පවත්වන්නට ඕනෑ දේ පවත්වා ගන්නටත් නවත්විය යුතු දේ නවත්වන්නටත් ප්‍රඥාව සම්මා දිට්ඨිය අවදි කරගෙන තෘෂ්ණාව ප්‍රහාණය සඳහා ක්‍රියා කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ වෛද්‍ය තමරා සතරසිංහ මහත්මිය සහ ඖෂධී ඉන්දිමා දේවිනි ප්‍රවින්‍යා යන දියණිවරුන් විසින් පින්කමේ ආරමුණ මීට වසරකට පෙර එනම් 2022 මැයි මාස 26 වන දින පරලෝස සැපත් විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර ලක්ෂ්මන් සතරසිංහ මහතාට චතුරාර්ය සත්‍ය අවබෝධය කරගෙන මේ කටුක වූ සසරින් මිදීමට මේ උදාර ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හැම දිනාටම මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම දේශකයන් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ දෙආකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයි සුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ වසරකට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර ලක්ෂ්මන් සතරසිංහ මහත්මයා ඇතුළු පරම්පරාවේ මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි